තෙරුවන් සරණයි. මට අදහසක් තිබුණා කාලෙක ඉඳලා මේ ලෝකයේ ලෝකය පුරාම අපේ රටේ විතරක් නෙමෙයි ලෝකය පුරාම වැඩ සිටපු ශ්‍රේෂ්ඨ භික්ෂුන් වහන්සේලාගේ චරිතාපදාන ඉදිරිපත් කරන්න මට කැමැත්තක් තිබුණා. මොකද මෙහෙම ශ්‍රේෂ්ඨ මනසක් අපේ මනස මේ තරම් ශ්‍රේෂ්ඨත්වයකට අරන් යන්න පුළුවන් කියන එකට ජීවමාන සාක්ෂි සපයනවා මේ චරිතාවදාන වලින්. ඉතින් මගේ channel එකේ මනස දියුණු කිරීම සම්බන්ධයෙන් කතා කරන්නේ ඒකට අනුග්‍රහ පිණිස ගිහි පැවිදි අයට දෙගොල්ලන්ටම අනුග්‍රහ පිණිස මට හිතුණා මට ආසාවක් තිබුණා මේ චරිතාපදාන ඉදිරිපත් කරන්න. ඉතින් ඒ සඳහා වෙනම ප්ලේලිස්ට් එකක් තියෙනවා. ඉතින් මුලින්ම මම මෙතෙක් කියවපු චරිතාපදාන වලින් මගේ හිත අතිශයින් කුල්මත් කරපු මගේ හිත 100%ක්ම පැහැරගත්තු චරිතාපදානයක් තමයි අංක 1. ඒ තමයි තායි තායිලන්තයේ වාසය කරලා තියෙන අති උත්තම ආචාර්ය මන් බුහරිදත්ත මහතෙරුන් වහන්සේගේ අධ්‍යාත්මික චරිතාපදානය. පුදුම තරම් මගේ හිත තාමත් ප්‍රියයි මේ චරිතාපදානය කියවන්න. ඉතින් කැමති කෙනෙකුට පිහිටක් අනුග්‍රහයක් ගන්න පුළුවන් මේ චරිතාපදාන වලින්. ඉතින් කැමති කෙනෙකුට අහන්න ඉඩ සලස්වන්නයි. මම විඳපු රසය, මම විඳපු සුවය තව කාට හරි විඳින්න පුළුවන් විදිහට අවස්ථාව සලසලා දීම තමයි මගේ අරමුණ. එතකොට මේ පොත රචනා කරලා තියෙන්නේ උන්වහන්සේගේ ජේෂ්ඨතම ගෝලයෙක් වුණු ආචාර්ය මහබූවා ඥානසම්පන්නෝ හිමියන් විසින්. එතකොට තායි භාෂාවෙන් රචනා කරලා තියෙන උන්වහන්සේ. තායි භාෂාවෙන් රචනා කරපු මේ පොත ඉංග්‍රීසියට පරිවර්තනය කරලා තියෙන්නේ බික්කු ඩික් සීලරතන හිමියන් විසින්. එතකොට ඉංග්‍රීසියෙන් පරිවර්තනය කරපු ඒ පොත සිංහලට පරිවර්තනය කරලා තියෙන්නේ ආචාර්ය බික්කුණි කුසුමා කියන උත්තමාවියන් වහන්සේ. එතකොට මේ විදිහට තමයි මේ පොත දිගහැරෙන්නේ මේ පොතේ අපි දැන් මේ සිංහල පොතට තමයි අහුම්කම් දෙන්නේ. සිංහල පොතේ පරිච්ඡේද 7කට මේක ගොනු වෙලා තියෙනවා. මම හිතනවා ඉංග්‍රීසි සහ තායි පොතෙත් එහෙම තියෙන්න ඇති කියලා. ඉතින් මේ පොතේ බොහොම ශ්‍රේෂ්ඨ පෙරවදනක් තියෙනවා කිරම විමල ජෝති මහානායක ස්වාමින් වහන්සේ විසින් තමයි මේ පෙරවදන සපයලා තියෙන්නේ. උන්වහන්සේගේ අනුමැතිය ආශිර්වාදය ලැබිලා තියෙනවා මේ පොතට. ඉතින් මගේ පුරුද්දක් තියෙනවා පොතක් කියවනකොට ඒකේ පෙර වදනයේ ඉඳලාම හැඳින්වීමේ ඉඳලාම තමයි මම පොතක් කියවන්නේ. ඒකෙන් පුදුමාකාර රසයක් සහ පුදුමාකාර පිරිච්ච ගතියක් එනවා මගේ මනසට. ඉතින් මේ පොත්වලත් මම මේ මුල ඉඳලාම තමයි කියවන්නේ. ඉතින් කැමති කෙනෙකුට ඒකට ඇහුම්කන් දෙන්න පුළුවන්. පරිවර්තකගේ හැඳින්වීම නවීන තායි බුදුදහමේ අතිශ්‍රේෂ්ඨ පුද්ගලයා ලෙස පූජනීය ආචාර්ය මන් බුහරිදත්ත හිමි ප්‍රසිද්ධ වී ඇත. උන්වහන්සේගේ ජීවිත කාලයේදී දසාත පැතිරීගේ ගුණ සමුදාය වූයේ ප්‍රධාන වශයෙන් උන්වහන්සේ තුල පැවති අසාමාන්‍ය ධෛර්ය, තපස සහ තම අනුගාමිකයන් වෙත දැක් වූ ප්‍රබල විනයගරුක භාවය වේ. පිරිණිවීමෙන් දැන් වර්ෂ 50ක් පමණ ඉක්ම වී ඇතත් බෞද්ධ ජනතාවගේ ගෞරවනීය පිළිගැනීමේ විශිෂ්ටත්වයක් ඇත. එනම් බුදුරජාණන් වහන්සේගේ ආර්ය පරිශ්‍රණය තුලින් ජීවිත පරිණාමය වූ අපූර්ව සිද්ධිය මුන්වහන්සේගේ ජීවිත පරිණාමයේද දැකගත හැකි බවය. ආචාර්ය මන් භික්ෂූන් වහන්සේගේ ජීවිත චරිතය ලියවී නොතිබුණ නමුත් උන්වහන්සේගේ ළඟින් ඇසුරු කළ ශ්‍රාවකයන් වහන්සේලාගේ එම චරිතය පිළිබඳ චමත්කාර සිද්ධීන් අලලා උන්වහන්සේගේ පිරිණිවීමෙන් අවුරුදු 20කට පසු මෙම ග්‍රන්ථය සම්පාදනය කළහ. මෙම ග්‍රන්ථයේ සුවිශේෂ ජනප්‍රියතාවය නිසා තායි බෞද්ධයන් තුල බුදුරජාණන් වහන්සේ දෙසූ ධර්මයේ සත්‍යතාවය හා නිර්වාණ අවබෝධය කිරීමේ හැකියාව අද දිනත් ඇති බව තහවුරු වී ඇත. අවුරුදු 2500කට ප්‍රථම දසදහස් සංඛ්‍යාත රහතුන් වහන්සේලා සිටි බවත් මාර්ගඵල ලබා ගැනීමේ වාග්ය අදටත් වළංගු බවත් තායි බෞද්ධයෝ පිළිගනිති. ආචාර්ය මන්ගේ නිවන් අවබෝධය පිළිබඳ කතා පුවත මෙම ග්‍රන්ථයේ අඩංගු වී ඇත. එය ඉතිහාස ප්‍රවෘතියක් හෝ වියලී ගිය අදෘශ්‍යමාන සත්‍යයක් නොවේ. එය අප අතටපත් ජීවමාන දායාදයකි. සත්‍ය තොරතුරකි. දීප්තිමත් ආලෝකයකි. උතුම් නිර්වාණ අවබෝධය පිණිස යමෙක් වෙර වඩා නම් ඔහුට එය ලබාගත හැකි බව ඔප්පු වී ඇත. බුදු සව්වෝ චීවරධාරී ආරාමික ජීවිත ගත කරන බුද්ධ ධම්ම සංඝ සංකේතයක් පමණක් නොව සමහර බුදු සව්වෝ බුදුදහම් අවබෝධ කළ සජීවී උතුමන් බව මෙම පුස්තකයෙන් මනාව පැහැදිලි වේ. අධ්‍යාත්මික සුවය ලබා ගැනීමේ අතිඋතුම් චේතනාව සාක්ෂාත් කර ගැනීමට නම් අදාළ පිළිවෙත් අනුගමනය කළ යුතුය. බුදුරජාණන් වහන්සේ දෙසූ මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කළ යුතුය. අත්තකිල මතානුയോഗය හෙවත් ශරීරයට දැඩි දුක් දීම බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළ නමුත් සුවිශේෂ තවුස් ජීවිතයට අදාළ දුහතාංග පිරීම නිසා සම්මා වායාම සපිරෙන බව වදාළසේක. මධ්‍යම ප්‍රතිපදාව යනු සැප පහසුව ලැබීමට දුක් මග හැරීමක් නොවේ එය මනසේ හටගන්නා කෙලෙස් හොඳාකාර මර්ධනය කරමින් සියලු බාධක මැඩ පවත්වමින් තම ඉලක්කය කරා ගෙන යන සාර්ථක ප්‍රතිපදාවකි. අධ්‍යාත්මික දියුණුව දැඩි උත්සාහයකින් අනන්ත බාධක හිරිහැර මැදේ සිදු කළ යුතුය. මක් නිසාදයක් තම අධ්‍යාත්මික බලවේග පුරුදු තුලින් කෙලෙසුන් උද්ගත වී තමාටම අභියෝගයක් වන බැවිනි. එබැවින් අධ්‍යාත්මික සටන ගෙන යන භටයා තුල මානසික හා ශාරීරික ශක්තිය තිබිය යුතුය. මැලිකම, තණ්හාව, මානය, උඩඟුකම ආදී බලවත් බාධක වෙති. මෙවැනි සියුම් කෙලෙස් මර්ධනය කිරීමට දුහුතාංග රැකීම ඊතා අවශ්‍ය බව බුදුරජාණන් වහන්සේ දෙසූසේක. එම තවුස්දම් තුලින් භික්ෂුවකගේ දෛනික ජීවිතය ඊතාම සරල, නිහතමානී ආත්ම සංයමයකින් ඊතා තීක්ෂණ ලෙස නිරීක්ෂණය කළ යුතු බව පැහැදිලි වේ. දුහතාංග රැකීමේදී මේ අවශ්‍යතාවය සපිරේ. එබැවින් දුහතාංග රකින භික්ෂුව බුදුරජාණන් වහන්සේගේ විශේෂ ගෞරවයට පාත්‍ර විය. මෙසේ බෞද්ධ භික්ෂුවක් ගිහිගේ හැරදමා සිවුරු පිරිකර දරමින් පිඬුසිඟා යමින් ආරණ්‍ය වාසය ප්‍රිය කරයි. බෞද්ධ භික්ෂුවකගේ නියම ස්වરૂපය දුහතාංග භික්ෂුව තුලින් පිළිබිඹු වේ. මෙවැනි දුෂ්කර ජීවන රටාවක් අනුගමනය කරමින් භාවනා යෝගීව වාසය කරන භික්ෂුව දුහතාංග කර්මස්ථාන රකින්නෙකයි හැඳින්වේ. මෙම ප්‍රතිපත්තිය තුලින් ලෝභ, ద్వේෂ, මෝහය නිසා හටගන්නා සියුම් කෙලෙස් පවා උදුරා දැමිය හැකි වේ. ඒ හේයින් සසර පැවැත්ම සිඹියයි. කර්මස්ථාන යනු භාවනා දියුණු කිරීමයි. දුහුතාංග යනු එම භාවනාවට අවශ්‍ය දුෂ්කර ප්‍රතිපත්ති වේ. මේ දෙක එකිනෙකට උපකාරක ධර්මයන්ය. විනය නීති රැකීම નિરાයාසයෙන්ම සිදුවන බැවින් බෞද්ධ භික්ෂුවකගේ ප්‍රතිපත්ති රැකීමේ ප්‍රබල අඩිතාලමක් ලෙස දුහුතාංග ක්‍රියාත්මක වේ. ආචාර්ය මන්ගේ උපදේශන මේ තාපස ජීවිතය තුල ගැබ් වී ඇත. පැවිදි ජීවිතයේ ආරම්භයේ සිට අවසානය දක්වා උන්වහන්සේ අනුගමනය කළ රූක්ෂ ප්‍රතිපatti තම ගෝල බාලයින්ට පමණක් නොව මුළු මිනිස් සංහතියටම කදිම ආදර්ශයකි. තායිලන්තයේ තුල දුහතාංග කර්මස්ථාන ප්‍රතිපදාව නැවත ලෝකයාට හැඳින් වූ මහා පුරුෂයෙක් ලෙස උන්වහන්සේ පිළිගෙන ඇත. උන්වහන්සේ අනුගමනය කළ මේ දුහතාංග පූරණය අද දක්වා තායිලන්තයේ විශේෂ ගෞරවයකට පාත්‍ර වෙමින් පවතී. උන්වහන්සේ තුල අග්‍රගණයේ ගුරුවරයෙකුගේ සහජ හැකියාවක් තිබුණි. උන්වහන්සේගේ උපදේශනය ලැබූ බොහෝ භික්ෂුන් වහන්සේලා උත්තරීතර මනුෂ්‍ය ධර්ම පූර්ණණය කරමින් තමනුත් ලෝකය පිළිගත් ආචාර්යවරුන් ලෙස නොයෙක් රටවල දක්නට ලැබේ. එය තුලින් දුහුතාංග කර්මස්ථාන පුහුණුව ලෝකයේ ප්‍රචලිත වෙමින් පවතී. උන්වහන්සේගේ අති උතුම් ප්‍රතිපදාව ජීවිතයේ අවසාන කාලයේ බොහෝ අයගේ පිළිගැනීමටපත් විය. ඒ උන්වහන්සේගේ පිරිණිවීමෙන් පසු තව තවත් විකාශනය වී අද මුළු තායිලන්තයම උන්වහන්සේ ජාතික වස්තුවක් ලෙස පිළිගනිති. 20 වෙනි ශතවර්ෂයේ ජීවත් වූ ආර්ය සංඝරත්නයක් ලෙස ලොව පුරා පිළිගනිති. සසර දුක් කෙලවර කිරීමේ අදහසින් උන්වහන්සේ නෛෂ්ක්‍රාම්‍ය ගුණය පිරූහ. පා ගමනින් ගමින් ගමට හුදකලාව යමින් කඳු මුදුන් කැලෑ ආදී නිහඬ පරිසරය සොයමින් භාවනා මානසිකාර්ය පූර්ණ කළහ. මුළු ජීවිතයම එලි මහනේ අව් වැසි සීත ඌෂ්ණ මැසි මදුරු පරිසරයේ ගෙවි ගියේය. ඒ නිසා පරිසරයේ සුන්දරත්වය බොහෝ අගය කළහ. කඳු හෙල් වනපෙත් ගංගා ගිරි ගුහා උන්වහන්සේගේ ප්‍රියතම පරිසරයන්ය. කොටි, වලස් ආදී ලොකු කුඩා වන සතුන්ගෙන් පරිසරය ගහන විය. මිනිස් ජනාවාස ඈතින් පිහිටියේය. උන්වහන්සේ පිණ්ඩපාතෙන් ජීවත් වූ බැවින් ඊතා දුප්පත් ගැමියන්ගේ භක්ති ආදරයට පාත්‍ර විය. ඊතා දුෂ්කර දිවි පෙවතක් වද ආරණ්‍ය වාසී භික්ෂුවකට එම පරිසරය සුවදායක නිවෙස් විය. පාසල විය. අත්දැකීම් ලබන පුහුණු මධ්‍යස්ථානය විය. බුදුදහම නියම ආකාරයටම පිළිපදින විට එය තම ආරක්ෂාව විය. තායිලන්තයේ නොදියුණු ගම්බද කැලෑ පරිසරය 20 වෙනි ශතවර්ෂයේ උවද ඊතා පැරණි ශිෂ්ටාචාරයකි. එය බුද්ධ කාලීන අවුරුදු 2500කට ප්‍රථම තිබූ මිනිස් ජීවිතය පිළිබිඹු කරන්නකි. ආචාර්ය මන්ගේ මෙම ජීවන ගමනට පසුබිම වූ සම්ප්‍රදායික පරිසරය ගැන දැන ගැනීම සුදුසුය. 19වෙනි 20වෙනි සියවසේදී තායිලන්තයේ ප්‍රාන්ත ප්‍රදේශ අගනුවර පැවති ආණ්ඩු බලයට යටත් නොවිය. ඊට හේතුව විශාල ඝන කැලෑවලින් ගහන වූ නිසාත් තාර පාරවල් නොමැති බැවින් ගමනාගමන දුෂ්කරතා නිසාත්ය. 180ක් පමණ තායිලන්තය මෙවැනි වල් බිහි වූ මිනිස් වාසයක් නො වූ විශාල ඝන වනාන්තරයන්ය. ඊතා සුළු වශයෙන් ජීවත් වූ ආදි මිනිසා මෙන් මෙහි ප්‍රාන්තයන්හි ගම්වාසීන් වනසත්වයින් ඝාතනය කරමින් විසූ වැද්දන්ගේ ස්වરૂපය විය. ඊතා සුළු ගොවි පොළවල් තිබුණි. අධික බියගෙන දෙන අලිකොටි ආදීන්ගෙන් බිය පැමිණෙන බැවින් ඔව්හු කුඩා ජනාවාසවලට සීමා වූහ. එක ගමක සිට අනිත් කිට්ටුම ගමට යාමට මහා වනාන්තරය තුල අඩිපාරවල් ඔස්සේ මුළු දවසක් ගමන් කළ යුතුය. මෙම අඩවියේ විසූ මිනිසා ස්වභාව ධර්මයට අනුව තම ගති පැවතුම් පවත්වා ගැනීමේ සම්ප්‍රදායකට හැඩගැසී සිටියහ. අමනුෂ්‍ය වාසයට වඩා යෝග්‍ය වීම නිසා අලි කොටි වලස් ආදී භයානක සත්වයින් පමණක් නොව භයානක යක්ෂ භූත ආදීන්ගෙන්ද ගහන විය. විශාල බෙන්ගාල කොටින්ගේ නිජ භූමිය විය. එහි වාසය කළ මිනිසුන්ට පමණක් නොව වනවාසී භික්ෂූන්ටද මෙම පරිසරය එකසේ බිය එළවන්නක් විය. එසේ හේයින් මෙම භයානක වනාන්තරයේ හුදකලා ගමන් කිරීම යනු මහත් ආශ්චර්යකි. මෙවැනි පරිසරයක ආචාර්ය මන් සහ දූතාංග භික්ෂූහු සැරිසරූහ. උන්වහන්සේලාට තිබූ එකම ආයුධය තම භාවනා බලය පමණි. මෙවැනි වනාන්තර කඳුහෙල් එම භික්ෂූන්ට තම අධ්‍යාත්මයට කිඳා බැස කෙලෙස්වල తත්වය වටහා ගැනීමට කදිම පුහුණු මධ්‍යස්ථානයක් විය. තමාගේ නැගී එන කෙලෙස් සමග උග්‍ර සටනක යෙදීමට සිදුවිය. ආචාර්ය මන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව උග්‍ර තපස් රකිමින් ජීවත් වූ ආකාරය ඇසූ දුටුවන් මවිත කරමින් උන්වහන්සේගේ ආර්ය සංගුණ විදහා දක්වයි. ආරි සංඝයාගේ අතීත ප්‍රවෘත්ති අප පැරණි ධර්ම ග්‍රන්ථයන්ගෙන් කියවා මවිත වෙමු. ඒහා සමාන ආචාර්ය මන්ගේ ජීවිත කතාව මුල සිට අග දක්වා චමත්කාරය. බුදුදහමට අනුව තම කෙලෙස් දුරු ගත් ප්‍රයත්නය මිනිසාට කළ හැකි බව ඔප්පු කිරීමකි. එසේ හේයින් 2500ක් අවුරුදු පැරණි මේ බුදුදහම තුලින් මිනිසාගේ සියලු දුක් නසා නිවන් අවබෝධ කිරීමට අදත් හැකි බව පිළිගත යුතුය. එබැවින් මේ ජීවිත කතාව ලියන්නේ ආචාර්ය මන්ගේ ජීවිත කතාව පමණක් නොව නිවන් මාර්ගය සොයමින් යන පින්වතුන්ට විශාල ආభాෂයක් ඇති කිරීමටගත් ක්‍රියාමාර්ගයක් ලෙසය. එබැවින් සියලු අඩංගු කරුණු සම්පූර්ණ තොරතුරු නොවන බව පිළිගත යුතුය. මෙම පුස්තකය තායි භාෂාවෙන් ලියූ ලේඛකයාගේ අරමුණ නිවැරදි ප්‍රවෘත්ති සැපයීමට වඩා තමා අද්දුටු සත්‍යයන් ප්‍රකාශ කිරීමය. මෙහි අඩංගු කරුණු සම්්‍යක් සංකල්පනාවට පාත්‍ර වේවායි මෙම පිළිවෙත් මාර්ගය ආදර්ශයක් වේවා ආචාර්ය මන්ගේ ඉගැන්වීම් ක්‍රම සුවිශේෂ බව මෙම ග්‍රන්ථයෙන් පැහැදිලි වේ උන්වහන්සේට අමනුෂ්‍යයන් සමග සම්බන්ධ වී අදහස් හුවමාරු කිරීමට දක්ෂතාවයක් තිබුණි නිරන්තරයෙන්ම දෙවිවරු බ්‍රහ්මයන් පමණක් නොව නාග යක්ෂ പ്രേත ආදී නොයෙක් අමනුෂ්‍යයන් සමගද අපාය තිරිසනුන් සමගද කතා බහ කළ බව පෙනේ. උන්වහන්සේට දිබ්බ චක්කු සහ දිබ්බ සෝත ඥාන ඇති බවින් පැහැදිලිය. විද්‍යා තාක්ෂණයේ පිළිගත් સિદ્ધාන්තවලට වඩා දියුණු මනසකින් ලැබිය හැකි දැනුම ඊට වෙනස් වේ. නොයෙක් තරාතිර මේ දෙවිවරු ඇති බවත්, ඒ අය ඊතා සියුම් තීක්ෂණ ඉන්ද්‍රියන් පරිහරණය කරන බවත් මෙම කතාපුවත් අනුසාරයෙන් පෙනේ. මිනිසාගේ ප්‍රකෘති ඉන්ද්‍රියන්ට විෂය නොවු අපට නොපෙනෙන ලෝක අනන්ත අප්‍රමාණ ඇති බව සිතිය හැකිය. ඒවා භෞතික මට්ටමින් निराවරණය නොවේ. මෙසේ අතීන්ද්‍රිය ශක්තියින් නිසා සම්මුති සත්‍ය අභිබවා පරමාර්ථ සත්‍ය අවබෝධ කිරීම පහසු වේ. මෙවැනි අදිමානුසික ශක්තියින් උපයෝගී කොට ආචාර්ය මන් බුදුදහම දේශනා කිරීමට මහත් ආයාසයක් ගත්සේක. අමනුෂ්‍යයන්ගෙන් ගහන වූ එම පරිසරය තුල උන්වහන්සේගේ ධර්මය ශ්‍රවණය කළ මාර්ගය පුහුණු කළ භික්ෂූන් වහන්සේලාට සහ මිනිසුන්ට වඩා අමනුෂ්‍යෝ වූහ. ආචාර්ය මන් මෙවැනි ආශ්චර්යමත් සිද්ධීන් හැඳින් වූයේ හදවතේ গুপ্ত බලය යනුවෙනි. අපි ජීවත්වන පරිසරය අපට නිසකව අවබෝධ වන්නාක් මෙන් අපට නොපෙනෙන නමුත් එම ලෝකවාසීන්ට අපට මෙන්ම ඔවුන්ගේ පරිසරය සත්‍යකි. තායි භාෂාවෙන් හදවත මනස එකම අදහසක් ඇති පදවුවද හදවත යනු මනසට වඩා සංකීර්ණ වේදනා සංඥා සංකාර තුලින් හැඟීම් ඇතිකරවන තත්වයකි. හදවත යනු සියලු ජීවීන්ගේ උසස්ම ඉන්ද්‍රිය වේ. එබැවින් ධර්මය අවබෝධ කිරීමට ඇතිවන හදවතේ අරගලය උන්වහන්සේ පෙන්වා දෙයි. මනස හේවත් චිත්තය යන වචනය උන්වහන්සේ යොදන්නේ දැනීම ගෙන දෙන ඉන්ද්‍රිය ලෙසය. මෙවැනි වචනවලට ඉංග්‍රීසි වචන සෙවීම දුෂ්කර බැවින් pāli වචනය යොදා ඇත. වර්තමාන තායි බෞද්ධයන් අතර ගරු ආචාර්ය මහබූවා ඥානසම්පන්නෝ හිමියන් ශ්‍රේෂ්ඨ ස්ථානයක් දරයි. උන්වහන්සේගේ දේශනාවන්ගේ ශෛලිය සහ අද්විතීය පුහුණුව නිසා සෑම තරාතිරමේම පුද්ගලයන්ගේ ගෞරව සම්භාවනාවට පත් වී ඇත. උන්වහන්සේගේ ගති පැවතුම් හා නිහතමානී භාවය නිසා ආචාර්ය මන්ගේ ජීවිත ප්‍රවෘතිය ලෝකයාට හඳුන්වා දීමට ඊටාම සුදුසු හිමිනමකි. උන්වහන්සේ ආචාර්ය මන්ගේ ශ්‍රේෂ්ඨතම ශිෂ්‍යයෙකි. දුහතාංග රැකීම පිළිබඳ සාම්ප්‍රදායික දැනුම හා විනයගරුක භාවය විශිෂ්ටය. දුර්ලභ ගණයේ තපස්වරයෙකි. උන්වහන්සේගේ සහජ දක්ෂතාවය නිසා ආචාර්ය මන්ගේ తত্ত্বය ගැනීමට ඊටාම සුදුසු විය. උතුරු නැගෙනහිර ප්‍රදේශයේ උද්‍රෝන්තාහි ගමේ 1913 දී උපතලත් ආචාර්ය මහබූවා මහාන උපසම්පදාව ලැබුවේ 1934 දීය. මුල් අවුරුදු 7 බෞද්ධ නිකාය ග්‍රන්ථ ඉගෙන pāli භාෂාව හදාරා උපාධියක් ලදහ. ඉන්පසු මහා යන ගෞරව නාමය ලැබුණි. උන්වහන්සේ බොහෝ කාලයක් ආචාර්ය මන් සොයමින් දුහුතාංග භික්ෂුවක් වශයෙන් සංචාරය කළේය. අවසානයේදී 1942 දී ආචාර්ය මන් මුණ ගැසුණි. ඉන්පසු උන්වහන්සේගේ ශිෂ්‍යයෙකු වී ධර්ම කරුණු හදාරමින් 1949 දී ආචාර්ය මන්ගේ අපවත් වීම දක්වා ළඟින් සිටියේය. ආචාර්ය මන්ගේ අපවත් වීමෙන් පසු ඊතා දැඩි ලෙස දුහුතාංග කර්මස්ථාන පරපුර ස්ථාවර කිරීමට මහත්සේ වැරදැරූහ. එහෙයින් ආචාර්ය මන්ගේ පිළිවෙත් මාර්ගය අකුරටම පිළිපදින ලදී. තවද එය අනාගත પરම්පරාවට හඳුන්වා දීමටගත් ප්‍රයත්නයේ ප්‍රතිඵලය වූයේ මේ ජීවන ප්‍රවෘත්ති ලිවීමය. 1960 වන විට වනාන්තර බොහෝ සෙයින් කපා මිනිස් ජනාවාස බවට පත්වීම නිසා වනවාසී දුහතාංග භික්ෂූන්ට තම ශික්ෂණය ඒ ආකාරයෙන් ගෙන යාමට නොහැකි විය. ඝන වනාන්තරයේ සංචාරය කිරීමට නොයෙක් බාධක පැමිණියේය. එබැවින් ආචාර්ය මහබූවා ස්ථීර පදිංචියට සුදුසු කැලෑ පරිසරවල දුහතාංග භික්ෂූන්ට ආරණ්‍ය සෙනසුන් ඉදිකලේය. එහි ලක්ෂණය වූයේ උග්‍ර තවුස් ජීවිතය හා විනය ගරුක බවත් භාවනා බලයත්ය. බොහෝ වනවාසී භික්ෂූන් මෙම ආරණ්‍යවල භාවනා කළහ. වත්පා බාන්ටාඩ් නම් වූ ආරණ්‍ය සේනාසනය નિરાයාසයෙන්ම බිහි කළේ එහි පැමිණි යෝගීන් විසින්මය. උද්‍රෝන් තාහීනම් ප්‍රදේශයේ පිහිටි මෙම සේනාසනය බටහිර යෝගීන්ට පවා සුදුසු විය. ඊට හේතුව උසස් ආචාර්යවරයෙකුගේ මඟ පෙන්වීම ලබන හේයිනි. එහි වාසය කළ නානා ජාතික භික්ෂුන් වහන්සේලා මෙම පිළිවෙත් මාර්ගය අනුගමනය කර තම තමන්ගේ රටවල ව්‍යාප්ත කළහ. අද මුළු ලෝකයේම මෙම වනගත සේනාසන බිහි වී ඇත. අද දක්වාත් බොහෝ දෙනාගේ ගෞරව සම්මාන ලැබමින් ආචාර්ය මන්ගේ පිළිවෙත් මාර්ගය අනුගමනය කරමින් ආචාර්ය මහබෝවා විශාල සේවයක් භික්ෂූන්ට සහ ගිහි යෝගීන්ට ඉටු කරත් මෙම පිළිවෙත් මාර්ගයේ මුඛ්‍ය දේශනාව ප්‍රඥාව දියුණු කිරීමයි. එය ඊටාම ප්‍රායෝගික පහසු පිළිවෙත් මාර්ගයකි. භාවනා දියුණුව ලබා ගැනීමේ මෙම මාර්ගය බොහෝ අයට උපකාර වී ඇත. ලේඛක සංඥාපනය ආචාර්ය මන් බුහුරිදත්ත තෙරුන්ගේ ළඟ ඇසුරලත් ඒ ඒ වකවානුවේ සිටි පැවිදි ආචාර්යවරු හා ශිෂ්‍යයන් ගණනාමකගේ පරිේශනාත්මක නිගමන අනුව සකස් කළ මෙම පුස්තකය උන්වහන්සේගේ අති උතුම් ශික්ෂණය හා ප්‍රතිපදාව පැහැදිලි කිරීමකි. මේ ජීවන ප්‍රවෘත්තිය ගොනු කිරීමට මම ඒ ආචාර්යවරු සොයා ගොස් උන්වහන්සේ පිළිබඳ දරු ආකල්ප මතකයෙන් විස්තර කළ කතා පුවත් පටිගත කළෙමි. එහෙත් මෙම කරුණු පිළිබඳ මම සෑහීමකටපත් නොවෙමි. මක්නිසාදයත් එම ආචාර්යවරුන්ට ආචාර්ය මන්ගේ බොහෝ තොරතුරු ලබා ගැනීමට දුෂ්කර විය. උන්වහන්සේ බොහෝ විට හුදකලාව ගමින් ගමට සංචාරයේ යෙදුන බැවිනි. එහෙත් ඒ සියලු පුවත් උකහා ගැනීමට නම් විශාල කාලයක් හා ශ්‍රමයක් ගත විය හැකිය. එවිට මෙම පුවත් බොහෝ විට අමතක වන්නේය. එවිට මේ ප්‍රයත්නය උවද නිෂ්ඵල වේ. මේ ජීවිත කතාව මම ගොනු කළේ යම් තරමකින් හෝ ආචාර්ය මන් පිළිබඳ දැනුම නිසා බොහෝ පාඨකයින්ට සෙත සැලසෙන බැවිනි. ආචාර්ය මන්ගේ දැනුම හා අවබෝධයද දෛනික චර්යා පිළිබඳවද යම්කිසි ප්‍රමාණයක විස්තරයක් මෙම ග්‍රන්ථය තුලින් ඔබ වෙත පිරිනැමීමට මම උත්සාහ දරමි. ඈත අතීතයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ හා රහතන් වහන්සේලාගේ අති උතුම් ජීවන චර්යා මේ තුලින් ඔබට පැහැදිලි වේ. ධර්මය නිසියාකාර අනුගමනය කිරීම කුමක්දැයි ඔබට ඉන් වැටහේ. මගේ විස්තර පුවත් යම් විදියකින් උන්වහන්සේට අවමන් වේ නම් ඒ පිළිබඳ වගකීම දරන අතර සමාව අයදිමි. එහෙත් මේ කරුණු සත්‍ය ප්‍රවෘතිවේ ඒ උන්වහන්සේගේ වචනයෙන් අසා දැනගත් බැවිනි. මෙම පුස්තකය ගැන මා සෑහීමකටපත් නොවුවද මුද්‍රණ කිරීමට එකඟ වූයේ පාඨකයාට වටිනා අත්දැකීම් ලබා දීමටය. පළමු පරිච්ඡේදය මුල් යුගය මෙකල ලෝකයේ පහළ වූ අති උත්තම විපස්සනා භාවනා ගුරුවරුන් අතුරෙන් අති ශ්‍රේෂ්ඨ ගණයේ ගුරුවරයෙක් ලෙස තම ශිෂ්‍යයන්ගේ ප්‍රශංසාවට ලක් වූ ආචාර්යමන් බුහුරිදත තෙරුන් වහන්සේගේ ඇසුරට පැමිණි අය තුල ධර්මය පිළිබඳ කිසිම ගැටලු හෝ සැක නොවිය. තායිලන්තයේ පමණක් නොව ලාඕස් රටේ හා නොයෙක් ප්‍රදේශවල අප්‍රමාණ ගිහි පැවිදි ශිෂ්‍යෝ සිටියහ. උන්වහන්සේගේ ජීවන ප්‍රවෘත්තිය සැබවින්ම චමත්කාරය. මුල් යුගයේ සිට බෞද්ධ භික්ෂුවක් ලෙස උග්‍ර තපස් රකිමින් අවසාන මොහොත දක්වා කළේ එකම ප්‍රාතිහාර්යකි. එය පුදුම එළවයි. මහා මැණික් රාශියක් එක්රැස් කිරීමට වඩා මෙවැනි අඛණ්ඩ ගුණ සමුදායක් එක්රැස් කිරීම නූතන යුගයේ කළ නොහැකි දෙයකි. එළුවාගේ වර්ෂයේ 1870 ජනවාරි 20 වෙනි බ්‍රහස්පතින්දා බෞද්ධ පවුලක මෙම බිලිඳු උපත ලදහ. උබෝන් රජතානී ප්‍රාන්තයේ කොන්ජියම් බන් කම්බොන් ගමේ උපත ලැබුවේ වැඩිමහල් දරුවා ලෙසය. පාරම්පරික නාමය කයෙන් කයව්. පියාගේ නම කම්දුවන්. මවගේ නම ජං. පවුලේ දරුවන් 8 දෙනෙකි. උන්වහන්සේගේ පරිණිර්වාණයේදී ජීවත්ව සිටියේ දෙදෙනෙක් පමණි. උන්වහන්සේ කුඩා සිරුරකින් යුතුව ඊ타ම උද්‍යෝගී මනා වැටහෙන නුවණ ඇති අයෙකු වූහ. පැහැපත් සුදු පාට සිරුරකි. වයස අවුරුදු 15 දී සාමණේර ප්‍රවෘජයාවෙන් ගමේ පන්සලේ සසුන්ගත වූ උන්වහන්සේ ධර්මය හැදෑරීමට වනපොත් කිරීමට අති දක්ෂ විය. ගුරුවරුන් සහ අවශේෂ ඇසුරු කරන්නන්ගේ විශේෂ ගෞරවයට පාත්‍ර විය. කිසිවෙකු උන්වහන්සේට චෝදනා නොකළහ. එතරම් අහිංසක විය. අවුරුදු දෙකකට පසු පියාගේ අසරණ භාවය නිසා සිවුරු හැර යාමට සිදුවිය. එහෙත් තම කාර්යභාරය ඉටු කර නැවත පැවිදි වීමට මහත් උනන්දුවක් ඇතිවිය. එය උන්වහන්සේ තුල වූ අචල ශ්‍රද්ධාව විය. වයස අවුරුදු 22 දී නැවත පැවිදි වීමට බලවත් කැමැත්තක් විය. දෙමාපියන්ගෙන් සමුගෙන නැවත පැවිදි විය. ඒ අය එතුමාගේ අදහස යම්කිසි දිනක පැවිදිවීම බැවින් විරුද්ධ නොවුහ. එබැවින් පැවිදිවීමට අවශ්‍ය පිරිකර සපයා දුන්හ. 1893 දී උබෝන් රජතානී නම් ප්‍රාදේශීය නගරයේ පිහිටි වට්ලියප් විහාරයේදී නැවත සසුන්ගත වූහ. උන්වහන්සේගේ උපසම්පදාවේදී උපාධ්‍යාය වූයේ ගරු ආරිකවි හිමියන්ය. ආචාර්ය වූයේ ප්‍රාකෘසිතා හිමියන්ය. අනුශාසනාචාර්ය වූයේ ප්‍රාකෘ ප්‍රජුක් උබෝන්කුන් හිමියන්ය. උන්වහන්සේගේ පැවිදි නම බුහුරිදත්ත විය. උපසම්පදාවෙන් පසු ආචාර්ය සාවෝ හිමියන්ගේ වත් ලියප් නම් විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ පදිංචි වූහ. අනාවැකිය ආචාර්ය මන් විපස්සනා මධ්‍යස්ථානයේ වාසය කරමින් නිරන්තරයෙන්ම බුද්ධෝ යන වචනය කර්මස්ථානය ලෙස ජප කළේය. බුද්ධානුස්සතිය අතිශයින් ප්‍රිය කළ බැවිනි. එහෙත් තම සිතේ සමාධිය ඇති නොවිය. මෙම කර්මස්ථානය පිළිබඳ සැක පහළ වුවද දිගටම රෑ දවල් මෙම බුද්ධෝ වචනය ජප කළේය. අන්තිමේදී යම් කිසි සමාධියකටපත් විය. එක් රාත්‍රියක මෙම සිහිනය දුටුවේය. උන්වහන්සේ තම ගමෙන් පිට වී විශාල කැලෑවකට පැමිණිසේක. එහි ඝන වනාන්තරයක ඇති ගහකොළ වලින් ගැවසී තිබුණි. මාර්ග සලකුණක් නැත. ඊතා වීරියෙන් මෙම දුෂ්කර ප්‍රදේශය පසු කර අනිත් කෙළවරට පැමිණියේය. එහි විශාල කුඹුරකි. පෙනෙන තෙක් මානෙ වෙන කිසිවක් නොවිය. මෙම කුඹුර හරහා බොහෝ දුර ගමන් කළ විට විශාල ಜಾති නම් ගස පතිත වී තිබුණි. ಜಾති යනු උත්පත්තිය සඳහා භාවිතාවන පర్యాయ පදයකි. බොහෝ කාලයකට පෙර මේ ගස කපා ඇත. කොටසක් පොළවේ ගිලී තිබුණි. ගස දි වී ඇත. උන්වහන්සේ මේ ಜಾති ගස දිගේ ඇවිද්දේය. මනසින් කල්පනා කරන විට මෙම ගස නැවත රෝපණය නොවන බව වැටහුණි. එය තම ජීවිතය මෙනි. තමා නැවත නූපදින බවත් පස්චිම භවික බවත් වැටහුණි. තම ප්‍රතිපත්තිය දිගටම ගෙන ගිය විට සසර දුක තරණය කළ හැකිය. අගමුල නැති විශාල කුඹුර සංසාරය සංකේතවත් වුණි. මේ පිළිබඳ සංකල්පනා කරන විට විශාල සුදු අශ්වයෙක් පැන පැන આવුත් ಜಾති දෙව කඳ ළඟ සිටියේය. උන්වහන්සේට මේ අශ්වයා පිට නැගීමට සිත්විය. નિરાයාසයෙන් අසුපිට නැගී මහත් වේගයෙන් ගමන් ගති. කොහේ යන්නේද මක් නිසා යන්නේදයි හැඟීමක් නැත. ඊතා වේගයෙන් මේ අසු ගමන් කරයි. කුඹුර හරහා යන දුර ප්‍රමාණය අසීමිතය. මෙසේ යන විට ත්‍රිපිටක පොත් තැන්පත් කළ ලක්ෂණ කැබිනට් අල්මාරියක් දිස්විය. එය රිදී කැටයමින් දර්ශනීය ලෙස සාදා තිබුණි. අශ්වයා කිසි පැකිලීමක් නොමැතිව මෙම කැබිනටය ඉදිරියේ නැවතී සිටී. අසුපිටින් බැස ආචාර්යමන් කැබිනටය විවෘත කොට පොත් ගන්ට සූදානම් විය. එම ෂණයේදී අසු අතුරුදහන් විය. මේ සිටින්නේ කුඹුරේ එහා කෙළවරේ බව හැඟුණි. ඈත සිටිජයේ ඝන වනාන්තර දිස්විය කැබිනටය විවෘත කිරීමට පටන්ගත් නමුත් එය නොහැකි විය. එවේලේ නින්දෙන් පිබිදුනි. මේ සිහිනය උන්වහන්සේගේ අනාගත ව්‍යායාමයෙන් නිවන් මඟ සපුරාගත හැකි බව නිමිත්තකි. එබැවින් නොනවත්වාම බුද්ධෝ මන්ත්‍රය ජප කළේය. තම දෛනික වැඩ කටයුතු කළේ මෙසේ භාවනා කරමින්ය. තම උපසම්පදාවේදී පුහුණු වූ දුහතාංග රැකීම දිගටම කෙරිනි. සිවුරු මසාගත්තේ තැන් තැන්වල වීසිකල රෙදි කැබිලි කපා මූට්ටු කිරීමෙනි. දායකින්ගේ ජීවර ප්‍රතික්ෂේප කළේය. පිණ්ඩපාතයෙන් ජීවත් විය. निराහාරව සිටින දිනයන්හි පිණ්ඩපාතයෙන්ද වැළකුණි. තම පාත්‍රයෙන් පමණක් වැළඳුවේය. දිනකට එක්වරක් වැළඳුවේය. ආරණ්‍ය සේනාසනයක ඝන වනාන්තරයක වාසය කළේය. නිදා ගැනීම, භාවනා කිරීම, මේ කඳුහෙල් වනසතුන් ගහන කැලෑවේ විය. සමහර විට ගස්වැල තුරුලතා යට සැතපුනි. නැතහොත් ගල් ගුහාවක හෝ ගිරි ගුහාවක සැතපුනි. තිචීවරය පමණක් පරිහරණය කළේය. දෙපට සිවුර, තනිපට සිවුර, අඳනේ ආදී වශයෙන්ි. නාන කඩක් භාවිතා කළේය. දුහතාංග 13න් ඉතිරි දුහතාංග පහසු වේලාවලදී සපුරන ලදී. නමුත් ඉහත සඳහන් දුහුතාංග හත නොකඩවා රැකීම නිසා එය Tamanගේ ජීවන චර්යා රටාව විය. මෙවැනි පුහුණුවීමක් අද කාලයේ දක්නට ලැබීම අති දුර්ලභය. තමාගේ ජීවිතයේ අර්ථය උන්වහන්සේට පැහැදිලිය. සෑම විට නොපැකිලව තම පිළිවෙත් නිසි ආකාරයේ ඊතා උනන්දුවෙන් ඉටු කළහ. එකම අරමුණ වූයේ සසර දුක තරණය කිරීමය. එනම් තම සිතේ පහළවන කෙලෙස් තරණය කිරීමය. උන්වහන්සේගේ සිතේ තණ්හාව, මාන, දිට්ටි නැගී සිටීමට අවස්ථාව නැති අන්දමින් ඊ타ම නිහතමානී විය. කෙලෙස් නැගී යන සෑම අවස්ථාවම සති සම්පජඤ්ඤයෙන් මැඩ පැවැත්විය. මෙසේ තම සමාධිසිත දියුණු වූ විට නිමිත්ත වූ සිහිනය ගැන විතර්ක ਵਿਚාර කළේය. මහාන උපසම්පදා වීම යනු ලෞකික ගිහියන්ගේ මට්ටමින් තම චිත්තය මුදවාගෙන ලෝකෝත්තර ගතියට පත්වීමය. සිතේ ප්‍රකෘති ස්වභාවය කිසි පිළිවෙලක් නැති ඝන වනාන්තරයේ ගස්වැල් වන සතුන්ගෙන් ගැවසීගත් භයානක පරිසරය මෙනි. සිතේ බිය සැක දුක නිරන්තරයෙන් හටගන්නේ එම නිසාය. මේ සිතේ මට්ටම අර තැනිතලා හිස් බවක් මෙන් සංසුන් කළ යුතුය. එවිට එම සිත තුල දුක, බය ආදී කෙලෙස් ඇති නොවේ. රාජකීය සුදු අශ්වයා යනු පිළිවෙත් පිරීමකි. එම ආශ්‍රයා පිට නැගී භයානක සංසාර කාන්තාරය තරණය කළ යුතුය. ත්‍රිපිටක ධර්මය කැබිනටය තුල සැඟවී ඇත. එය විවෘත කිරීමට තරම් ආධ්‍යාත්මික ගුණවගාවක් නොතිබුණි. දර්ශන මාත්‍රයේ පමණක් ලැබීමට හේතු විය. මෙම ධර්මය තුලට கிඳා බැස අවබෝධ කිරීමට චතු පටිසම්භිදා නුවණ තිබිය යුතුය. යමෙක් තුල මෙම ඥාණය ඇතනම් ඒ උතුමාතුන් ලෝකයටම ශ්‍රේෂ්ඨ වූ වෙකි. ධර්මය හදාරා එය අනුන්ට ඉගැන්වීමට ශක්තිය ලබයි. දෙව් මිනිසුන්ගේ අද්විතීය ගුරුවරයෙකි. මහා සාගරය වැනි ධර්මය ගලා එයි. අහසමෙන් ධර්මය निराවරණය වේ. උන්වහන්සේ ධර්ම පුස්තකයන්ගේ වටිනාකම මතුපිටින් දුටහ. කවදා නමුත් චතුපටිසම්භිදා ඥාන ලබා ගැනීම කල යුතුය වේ. උන්වහන්සේ ඊතා නිහතමානී බැවින් මම උගන්වන ධර්මය මාර්ගය පෙන්වීමක් පමණ යයි නිතර පැවසීය. නමුත් ඒ දේශනාවට සවන් දුන් අයට උන්වහන්සේගේ තීක්ෂණ බුද්ධිය වැටහේ. ඒ ඊට ආශ්චර්යමත්ය අනුශාසනා ප්‍රාතිහාර්යකි. අද ලෝකයේ එවැනි දේශනා ඇසීමට උගහටය. එහෙත් අද ලෝකයට එය ඊටමත් උචිත වේ. සංඥාව ආචාර්ය මන් එක් අවස්ථාවක වත් ලියප් භාවනා මධ්‍යස්ථානයේ සමාධි භාවනා කරමින් සිටින විට සිත බලවත් ඒකාග්‍රතාවකටපත් වුණි. එවිට දර්ශනයක් ඇතිවිය. එනම් මృత ශරීරයකි. එය ඉදිමි ඕජස් ගලමින් නව දොරින් ඕජා වැగిරෙමින් දිස්විය. ගිජුලිහිනියෝ සුනකයෝ මෙම කුණු වූ මස් ඇදකමින් හැම තැනම විසිරුවමින් සිටියහ. අවසානයේදී එය මස් කැබලි ගොඩක් විය. මෙම දර්ශනය දුටු විට උන්වහන්සේ නොසිතූ අන්දමට අප්‍රිය අප්‍රසන්න වී පිළිකුල් ස්වභාවය නිසා ගතසිත සලිත විය. එතෙන් පටන් ආචාර්ය මන් මෙම සංඥාව තම භාවනා අරමුණ කරගත්තේය. ඇවිදින, හිඳින, භාවනා කරන හැම ඉරියව්වේදීම දිනපතා වැඩ කරන විටද මෙම අරමුණ දිස්විය. මෙසේ භාවනා කරමින් කලක් යන විට මෙම අරමුණ වෙනස් වී කවාකාර විනිවිද පෙනෙන තැටියක් මෙන් ඉදිරියේ එල්බ තිබුණි. මෙය දෙස තීක්ෂණව බලා සිටින විට ඒ අතුරුදහන් වී වෙන වෙන අරමුණු ඇතිවිය. මෙය සෑහින් වෙනස් වෙමින් අප්‍රමාණ අරමුණු දිස්විය. උදාහරණ වශයෙන් කවාකාර තැටිය වෙනුවට දැන් ඊතා උස් කඳු ගැටයකි. ආචාර්ය මන් එහි ඇවිදෙමින් සිටි. ඝන සපත්තු දාගෙන තියුණු කඩුවක් අතේ ලෙල දෙමින් ඇත. එවිට විශාල තාප්පයකි. එහි විශාල දොරටුවකි. උන්වහන්සේ එය විවෘත කර ඇතුළ බැලුවේය. එහි භික්ෂූන් වහන්සේලා කීප දෙනෙක් භාවනා කරති. මෙම තාප්පය අසල මහා කඳු බෑවුමකි. එහි තිබූ ගල් ගුවහව තුල තාපසයෙක් වාසය කරයි. එහි ඉදිරිපිට තොටිල්ලක් වැනි වාහනයක් කඹයකින් එල්ලෙමින් තිබුණි. උන්වහන්සේ එම වාහනයට නැගීසේක. සැනකින් එම කඹය ඇදී ගොස් කඳු මුදුනට නැගුණි. කඳු මුදුනේ චීන නාවික යාත්‍රාවකි. එහි තුල හතරැස් මේසයකි. එල්ලෙන ලන්තෑරුමෙන් එන දීප්තිමත් ආලෝකයෙන් මුළු කඳු මුදුන ප්‍රභාස්වර විය. උන්වහන්සේ ආහාර වැළඳුවේය. මේ ආදී අනේක විද දර්ශන දිස්වෙමින් තිබුණි. එහි නිමාවක් නැත. එම දර්ශන සියල්ල අප්‍රමාණ බැවින් මතක නැති බව උන්වහන්සේ පැවසූසේක. තුන් මාසයක් මෙසේ උන්වහන්සේ භාවනා කරමින් සිටිසේක. සමාධි වූ විගස ඉන් මිදී විනිවිද පෙනෙන කවාකාර තැටිය දෙස බලමින් විමර්ශනය කළේය. එවිට නොයෙක් ආකාර දර්ශන දිස්විය. නමුත් මෙය නියම මාර්ගය නොවන බව උන්වහන්සේට වැටහුණි. මෙවැනි දර්ශන දැකීම නිසා උන්වහන්සේගේ පරිසරය බියකරු විය. අවට පරිසරයේ ශබ්ද, රූප පිළිබඳ තියුණු ලෙස කැමැත්ත අකමැත්ත ඇති විය. මානසික අසහනයකටපත් විය. මනසේ ස්ථාවර භාවයක් හෝ සමතුලිත භාවයක් නැත. මෙම තියුණු සංවේදීතාවය නිසා එය වැරදි සමාධියක් ලෙස වැටහුණි. තම භාවනා මානසිකාර්ය නිසා තමන්ට සාමය, ප්‍රීතිය, පස්සද්ධි නැත්තේ ඇයි? භාවනා නොකරන අයෙකුගේ විසිරී ගිය මනසක් මෙන් සිත නොසන්සුන් විය. ඊට හේතුව කුමක්ද? බාහිර රූප දෙස බැලීම තම අභ්‍යන්තරය බැලීම මෙන් නොවේ. මෙය භාවනාවේ මූලික අඩිතාලම දෙදරා යාමකි. බලාපොරොත්තු වූ සුවය සතුට නොලැබුණේ ඒ නිසාද? මෙසේ අවබෝධ කරගත් එතුමා බාහිර දෙසට අරමුණු නොකර තම සිරුර තුලට බැස අරමුණු කළේය. ඉන්පසු තම භාවනාව කායානුපස්සනාව විය. ප්‍රබල සති සමාධියෙන් මෙසේ තම සිරුර හිසේ සිට පාදාන්තය දක්වාද පැත්තෙන් පැත්තටද ඇතුළත පිටද සෑම අංගයක්ම නිරීක්ෂණය කළේය. මුලදී සක්මන් කරමින් මෙම සම්මා සංකල්පනාවෙහි යෙදුනි. සක්මන් කිරීම වෙහෙස වූ විට හිඳිමින් මෙනෙහි කළේය. තම සිත පුරුදු සමත සමාධියට යාමෙන් වැළැක්වීය. මහත් වීරයෙන් සිත සමාධියෙන් මුදවා සිරුර දෙස බැලීය. චිත්තය වේගවත්ව සිරුරේ එක් එක් කොටසක් නිරීක්ෂණය කළේය. රාත්‍රී නිින්ද යනතුරුත් මෙම කායානුපස්සනාවෙන් සිටිසේක. මෙසේ කීප දිනක් පසු වූ විට භාවනා පරයන්කෙන් සිට මෙම කායානුපස්සනාව තුලින් සිත සමාධිගත කිරීමට වෑයම් කළේය. මෙම සමාධිය කෙසේදයි කුතුහලයක් විය. කායානුපස්සනාව නොකඩවා කිරීම නිසා සිත දැඩි වෙහෙසටපත් වී තිබුණි. නමුත් ඊ타ම ඉක්මනින් නොසිතූ අන්දමට සිත සමාධිගත විය. මෙය නම් නිවැරදි මාර්ගය බව වහා වැටහුණි. මෙම සමාධිය නිසා සිත කයෙන් වෙන් වී ගියේය. දෙකට පැලුණාක් මෙනි. බලවත් සම්මා සතිය පැවතුණි. සිත අන් කිසි අරමුණු කරා නොගියේය. මෙසේ කායානුපස්සනාව මූලික කර්මස්ථානය විය. මින් පසු කායානුපස්සනාවෙන් සිත සමාධිගත කිරීමට හැකිවිය. තුන් මාසයක් කවාකාර තැටිය දෙස අරමුණු කර ඉන් ඇති වූ මායාකාරී අරමුණු බලමින් කාලය අපතේ ගිය බව තේරුණි. මෙම මානසිකාර්ය තුලින් තම සිත ප්‍රකෘතිමත් විය. අවට පරිසරය නිසා අසහනයටපත් නොවිය. මේ ප්‍රවෘතිය ඊටාම වැදගත් වන්නේ ගුරුවරයෙක් නැතුව මෙවැනි භාවනා කිරීමේ ප්‍රතිඵල අහිතකර බවක් තේරුම් ගැනීමටය. විටින් විට ගුරු ඇසුර ඇතොත් තම මාර්ගය නිවැරදි කරගත හැකිය. ආචාර්ය මන්ගේ මේ අත්දැකීම කාටත් හොඳ නිදර්ශනයකි. ගුරු ආශ්‍රයක් නොමැතිව භාවනා කිරීම නිසා ප්‍රතිඵල පමාවීම පවණක් නොව අහිතකර වීමටද ඉඩ ඇත. මුල් කාලයේදී ආචාර්ය මන්ගේ සංචාරක ජීවිතය බොහෝ අයට තේරුම් ගත නොහැකි විය. ඒ කම්මට්ටහන දුහතාංග පූරණය ගැන නොදත් පැවිනි. මෙම පිළිවෙත් අමුතු දෙයක් ලෙස බොහෝ අය සිතූහ. බුදු සසුනේද මෙවැනි භික්ෂූන් නැතැයිද සමහරු සිතූහ. වෙල්යායේ ඈත කෙළවර මේ දුහතාංග රකින භික්ෂුවක් දුටු පමණින් මිනිස්සු විශ්මයටපත් වූහ. බහින් ත්‍රස්ත වී නිවෙස් කරා දුව ගියහ. කැලෑවේදී දුටුවොත් ගස් ගුම්බයන්හි සැඟවුණහ. එබැවින් දුහතාංග භික්ෂුවකට මෙම නුහුරු පරිසරයේ කිසිවෙක් මුණ නොගැසුණි. මාර්ගය අසා දැනගැනීමට හෝ නොහැකි විය. ගමේ ගෑනු තම කුඩා දරුවන් සමග ළඟපාත කඳුමුදුන්වල පලා නෙලීමට පළතුරු එකතු කිරීමට නිතර යති. සමහරු වතුර ඇලවල මාළු බාති. දුහතාංග භික්ෂූන් කිහිප නමක් ඈත දුටුවොත් ධම්මහාමුදුරුවෝ එනවෝයි කියමින් කෑගසා අත තිබූ බඩු බාහිරාදිය එතනම බිම දමා දරුවන් සමග දුවති. තම කූඩ ආදිය කැඩී බිඳී යති. කැලයේ සැඟවී සිටිති, ගෙවල් වලට දුවති. කුඩා දරුවන් මවගේ විලාපය අසා කෑ ගසති, අඬමින් දුවති. වැඩිහිටියන් සමග දිවීමට නොහැකිව බහින් කෑ ගසති. මව් කැලෑවේ සැඟවී ඇත. දරුවෝ ඒ මේ අත කෑ ගසමින් දුවති. දරුවෝ ගෙන යාමට හෝ නොයති. නිකරුණේ මේ සිදුවන දේ නිසා සිනා පහළ විය. මේ తত্ত্বය තරමක බැරෑරුම් නිසා දුහතාංග භික්ෂුන් වහන්සේලා එම පලාත හැර දමා ගියහ. ළමයි ළඟට යාම හෝ කතා කිරීම නිසා ඒ අයගේ අස්ථාන බිය වැඩි වේ. මානසික රෝගයක් මෙන් මේ ගෑනු සහ දරුවන් උන්වහන්සේලා නොපෙනී යනතුරුත් කෑගැසූහ. පසුව මුළු ගමේ උදවිය ක්‍රැස්වී කතිකා කළහ. මේ සිද්ධියට හේතු ඇත. භික්ෂූන් වහන්සේලා භාවනා යෝගීව ගමන් කරන බැවින් කතා කිරීමක් හෝ සිනාසීමක් නැත. උන්වහන්සේලාගේ සිවුරු තද දුඹුරු පැහැය වේ. කොස් පඳු පාට වලින් පාට කර ඇත. මේ දර්ශනය තරමක් බිය උපදවන්නකි. තවද කූඩාරමක් වැනි විශාල කූඩයක් කරේ එල්ලාගෙන ඇත. අනිත් උරහිසේ පාත්‍ර සිවුරු දරති. පිළිවෙලින් එකම පේලියට ඇවිදිත. එය දුටුවන් මවිත කරන දර්ශනයකි. ගමට ආසන්න කැලෑවක උන්වහන්සේලා ලැබුම් ගනිති. ගමේ මිනිසු සමග හිතවත් වීම හා දානමාන ලැබීමට අවශ්‍ය බැවිනි. ගම්වාසී වූ උන්වහන්සේලාගෙන් බණ ඇසීමට සතුටු වූහ. කාලයක් ගතවන විට ඒ අය ශ්‍රද්ධා භක්තියෙන් උපස්ථාන කළහ. කලින් පැවිති බියසක පහවිය. මෙසේ යම් බොහෝ අය දූතාංග භික්ෂූන්ට ආදර ගෞරව පැවැත්වීමට පෙළඹුණි. ගමට හුරුපුරුදු වූ විට උන්වහන්සේලා වෙනත් ප්‍රදේශයකට සංචාරය කරති. නිහඬ පරිසරයන් සොයමින් යාම උන්වහන්සේලාගේ ප්‍රතිපත්තියයි. ආචාර්යමන් මෙසේ වස් කාලය ඉවර වූ විට චාරිකාවේ ගියහ. කැලෑවේ කඳුමුදුන් අතරින් පා ගමනින් වෙනත් ප්‍රදේශයකට ගොස් වෙන තැනක ලැබුම් ගනිත්. දානමාන ලැබීමට අසල ගම්මානයක් ඇත. තායිලන්තයේ උතුරු නැගෙනහිර ප්‍රදේශයේ මෙසේ සංචාරය කළහ. නකෝන් ෆනෝම්, සකෝන් නාකෝන්, උද්‍රෝන් නාහි, නොංකයි, ලොයි, ලොම්සක් ආදී පළාත්වල නිතර ගමන් කළහ. මේකොන් ගඟ අසබඩ ලාඕස් රට ආසන්න තහකෙක් වියන්ටියානේ ලුවන් ප්‍රබං ආදී ප්‍රදේශ ඝන වනාන්තරයෙන් ගැවසී තිබුණි. කඳු සිකර අතරින් උන්වහන්සේ හුදකලාව ගමන් කළේය. කොතැනක සිටියත් මොනයම් වේලාවේ වුවත් ආචාර්ය මන්ගේ ප්‍රාථමික අවධානය එකමය. එනම් අනලසව තම භාවනා පිළිවෙත් පිරීමයි. උන්වහන්සේගේ ජීවිතයේ ඊටාම වැදගත් අරමුණ මෙයයි. ස්වභාවයෙන්ම ආරාම පන්සල් ඉදිකිරීමට උන්වහන්සේ නොකමැති විය. අධ්‍යාත්මික ගුණ දියුණු කිරීමට උත්සාහ කළේය. සමාජය හෝ අන් භික්ෂූන් සමග සම්බදතාවයකට ප්‍රිය නැත. හුදකලා ජීවිතයම ප්‍රිය කළහ. එසේ සිටින විට තිබුණේ එකම කාර්යකි. එනම් දුක ඉක්මවීමයි. බලවත් අවංක භාවය හා උත්සාහය උන්වහන්සේගේ චරිත ලක්ෂණයකි. තමනුත් රවටා අනනුත් රැවටීමේ ගතියක් නැත. උන්වහන්සේ දැක් වූ වීරිය සිතීමට පවා නොහැකිය. ඉවසීමේ සීමාවක් නැත. තම සිත, වචනය, ක්‍රියා පිළිබඳ අවධානය විශ්මයජනකය. මෙම ගති පැවතුම් නිසා සමාධි ප්‍රඥා වැඩි ගියේය. කිසිම පසුබැසීමක් නැත. කායානුපස්සනාව හඳුනාගත් දිනේ සිට එය කිසි විටකත් නොහලේය. නැවත නැවතත් තම කය දෙස සූක්ෂම අන්දමින් පඤ්ඤාවෙන් විච්ඡේදනය කළහ. ශරීරයේ හැම කොටසක්ම උන්වහන්සේගේ අවධානයට යොමු විය. අවසානයේදී මුළු සිරුරම සතර මහා භූතයන්ට බෙදා දැකීමට හැකිවිය. පිණ්ඩපාතේ යන විටද මිදුල අතුගාන විටද පඩික්කම සෝදන විටද සිවුරු මසන පඬු පොවන විටද ආහාර ගන්නා විටද නැත්නම් නිකමට කකුල් දික් කිරීමේදීද ආදී කුදු මහත් හැම කාර්යකදීම සති පඤ්ඤාවෙන් එම කාර්යය ඉටු කළේය. නොනිදා සිටින හැම මොහොතම තම අවධානය තිබුණි. නින්දට යන විටදී පමණක් එම භාවනාව ලිහිල් විය. එහෙත් පිබිදුන විගස නැගී සිට නැවත සතිය පැවැත්විය. නින්දෙන් පිබිදුන විට තවමත් නිදිමත ඇතනම් සක්මන් භාවනාවේ යෙදින. හිඳගෙන භාවනා කරන විට නිදි කිරා වැටීම වැළැක්වීමට හෙමින් ඇවිදින විට නිදිමත වූවොත් ඉක්මනින් ඇවිද්දේය. නිදිමත හොඳටම නැති විට පමණක් හිඳිමින් එළිවෙනතුරු භාවනා කළහ. එළි වී ටික වේලාවකින් පිඬු පිණස යාමට සූදානම් වුනි. තුන් සිවුර හොඳ ආකාර හැඳ පොරවා පාත්‍රයේ කරේ එල්වා ළඟම පිහිටි ගම්මානයට වැඩියහ. ඊ타ම සංසුන් භාවයකින් මුළු පිණ්ඩපාත චාරිකාවම සතියෙන් කෙරුණි. එය සක්මන් භාවනාවක් විය. අඩියෙන් අඩියට සතිය පැවැත්විය. බාහිර අරමුණු නිසා සිතේ විපිලිසර භාවයක් නොවිය. ආරාමයට පැමිණි පසු එම පිණ්ඩපාත ආහාරය පමණක් වැළඳීය. වෙනත් අය දුන් ආහාර නොපිළිගති. බොහෝ කාලයකට පසු වයස්ගත වූ විට පමණක් දායකින් ගෙනවිත් පිළිගන්වන ආහාර වැළඳුවේය. ආහාර වැළඳීමේදී කුසගින්න නිසා ආහාරවලට තණ්හාව ඇතිවිය හැකිය. එබැවින් ප්‍රත්‍යවේක්ෂා කරයි. කුසගින්න නිසා අභ්‍යන්තර අපාගිනිමෙන් දුක හටගනී. එබැවින් රස තෘෂ්ණාව හටගනී. මේ අවස්ථාවේදී ආහාරයේ පිළිකුල් භාවය මෙනෙහි කළේය. සතර මහා භූතයන්ගෙන් සැදුණු ආහාර බාහිර ලෝකයෙන් ලැබී ඇත. එය මෙත්තා කරුණා පෙරදරිව හැම කටක් පාසා විකීම, ගිලීම, ආහාර අවසන් වන තාක් ආවර්ජනා කරයි. එවිට තෘෂ්ණාව හට ගැනීමට නොහැකිය. ඉන්පසු පාත්‍රය සෝදා පිසදා ඉර එළියේ ටික වේලාවක් වේලා රෙදි කවයේ බහා නියම තැන තැන්පත් කරයි. ඉන්පසු භාවනා කරන්නේ සතිපඤ්ඤාවෙන් තම සිතේ හටගත් කෙලෙස් මැඩලීමටය. සමුච්ඡේද ප්‍රඥාවෙන් කෙලෙස් මුලින් සිඳ දමයි. එහෙත් මෙය ලෙහෙසි දෙයක් නොවේ. අපි මහත් වීරයෙන් කෙලෙස් විනාශ කර පුලුස්සා දැමීමට වැරදෙමු නමුත් කෙලෙස් අප පිලිසීමට පටන් ගනී. එවිට කෙලෙස් දුරු කිරීමටගත් උපාය මාර්ගය අත්හරින්නට වේ. ඒ කෙලෙස් මර්ධනය කිරීමටගත් ක්‍රියා මාර්ගය දුෂ්කරයයි සිතන බැවිනි. එවිට කෙලෙස් අපසිතේ රජ කරයි. කෙලෙස් වලට වසඟ වී ඒ අවශ්‍යතාවය සපුරාලයි. අවාසනාවකට මෙන් ලෝකයේ සුළු ප්‍රමාණයක් පමණක් මේ කෙලෙස් වල ක්‍රියාකාරීත්වය හඳුනා ගනිත්. එබැවින් තුන් ලෝකයේ සියලු දෙනාම පාහේ කෙලෙස් වලට වසඟ වෙති. මේ කෙලෙස් මුලින් උපුටා දැමීමේ ප්‍රතිපදාව හඳුනාගන්නේ සම්මා සම්බුදු කෙනෙක් පමණි. මේ ධර්මය සොයාගත් පසු බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයාට අනුකම්පාවෙන් තම ශ්‍රාවකයින්ට ඉගැන් වූසේක. එම ශ්‍රාවක පිරිස මෙම ධර්මය අනුගමනය කොට කෙලෙස් දුරු කළහ. මේ උතුම් මාර්ගයේ අවසානය නිවනයි. මේ උතුම් ශ්‍රාවක සංඝයා කෙලෙස් වලින් සදහටම වෙන්විය. එම ආර්ය සංඝයාට ලෝකයා මේ දක්වා භක්ති ආදරයෙන් নমස්කාර කරති. ආචාර්ය මන් එවැනි කෙලෙස් දුරු කිරීමේ මාර්ගය අනුගමනය කළේය. උන්වහන්සේගේ ශ්‍රද්ධා බුද්ධිය වචනයට සීමා වූ දෙයක් නොවේ. හීල් දාණයෙන් පසු තම සක්මන් මළුවට ගොස් භාවනාවේ යෙදේ. ඉන්පසු හිඳීමෙන් භාවනා කරයි. පසුව සුළු විවේකයක් ගනී. ඉන්පසු නැවතත් කෙලෙස් ප්‍රහාණය පිණිස අනන්ත දුක් දෙන මෙම කෙලෙස් යටපත් කළ යුතුය යන අදහසින් තම ශාරීරික ශක්තිය යොදමින් භාවනා කරයි. එබැවින් කෙලෙස් වලට නැගී ඒමට අවකාශ නැත. සමාධි භාවනාවේ යෙදෙමින් විටින් විට විපස්සනා කරයි. මෙසේ නොනවත්වාම සමත විපස්සනාවේ යෙදුනෝය. සමත හෝ විපස්සනාව අඩු වැඩි නොවිය. එබැවින් තම සිත ඊ타ම සංසුන් විය. එනමුත් භාවනා දියුණුව අඩු අවස්ථාවන්ද විය. ඊට හේතුව උපදෙස් ලබා ගැනීමට කිසිවෙක් නැතිවීමයි. දින ගණනක් යම්කිසි ප්‍රශ්නයක් විසඳා ගැනීමට මහන්සි ගත්හ තමාගේ ව්‍යායාමය වැරදි වුවහොත් ඊට කල යුතු ප්‍රතිකර්මය කුමක්ද? එවැනි අවස්ථා දැක අත්හැරිය යුතුය. හොඳ ගුරු ඇසුර ඊටමත් වටින්නේ මෙවැනි අවස්ථාවේදීය. නැතහොත් කාලය ශ්‍රමය අපතේයයි. උන්වහන්සේට ගුරු ඇසුරක් නොලැබුණ බැවින් පසුබැසීම් ඇතිවිය. ආචාර්ය සාවෝ කන්තසීලෝ මුල් කාලයේදී විටින් විට උන්වහන්සේ ආචාර්ය කන්තසීලෝ සමග ගමන් කළේය. හොඳ ආචාර්යවරයෙක් උන්වහන්සේට අනුග්‍රහය දැක්වූහ. යම් ගැටලුවකදී උපදෙස් ඉල්ලූ විට ආචාර්ය සාවෝ මෙසේ කීවේය. මගේ භාවනා අත්දැකීම් ඔබ වහන්සේගේ අත්දැකීම් වලට වඩා වෙනස්ය. ඔබතුමාගේ සිත අධිවේගීය, නිර්භීතය, නිතරම අනන්තයට යයි. එක් විටක මහත් වීරයෙන් අහස උසට යයි. අනෙක් මොහොතේදී පොළවට පතිත වේ. මුහුදු පත්ලට කිඳා බැස ඊළඟ මොහොතේ අහසේ ගමන් කරයි. ඔබගේ සිත දෙස බලා සිටිය හැක්කේ කාටද? ඔබ වහන්සේම ඒ ප්‍රශ්නවලට විසඳුම් සෙවිය මැනවි. මෙසේ උන්වහන්සේට උපදෙස් ලැබුණේ නැත. ඒ බැවින් තනිවම විසඳුම් සෙවිය. සමහර විට මාරාන්තික සටනකට වැදී ප්‍රශ්නය निराකරණය කළහ. තම ගුරුවරයා ගැන සඳහන් කළේ ඊ타ම ශාන්ත දැමුණු ඉන්ද්‍රිය ඇති කෙනෙකි. සමගේ ප්‍රසාදය ශ්‍රද්ධාව උන්වහන්සේට ලැබුණි. සමාධි භාවනාවේ යෙදෙන විට ශරීරය පොළවෙන් ඉහළට යයි. තමා අහසේ පාවෙන බව දකින්නට ඇස් ඇරිය විට නැවත පොළොව මත පතිත වේ. එවිට තම තට්ටම බිම වැදී දින කීපයක් රිදුනි. ඇත්තෙන්ම අඩි 3ක් පමණ පොළවෙන් උඩ සිටි. සති සමාධිය ඇති විට පහත වැටුනේ නැත. මේ සිද්ධිය උන්වහන්සේට බොහෝ දෑ දැන ගැනීමට ඉවහල් විය. පරීක්ෂණ පැවැත්වීය. යම් පොඩි රෙදි කැබැල්ලක් වහලේ පොල් අතුවල රැඳුවේය. පසුව සමාධිගත වූ විට ඉහළට ඇදී යන බව හැඟුණි. එවිට තම සිත එකඟ කරගෙන සමාධියෙන්ම වහලේ තිබූ දෙය තම අත දිගු කර අතට ගත්තේය. තවමත් සමාධියෙන් තමා සිටි තැනටපත් විය. මෙසේ තමාට අහසින් යා හැකි බව ස්පුට විය. භාවනා කරන හැම විටම එය සිදු නොවේ. ආචාර්ය සාවෝ මුළු ජීවිත කාලයම මෙවැනි භාවනා අධ්‍යක්ීම් වලින් සිත සංසුන් කරගත්හ. උන්වහන්සේගේ අත්දැකීම් සහ චරිතය ආචාර්ය මන්ට වඩා හාත්පසින්ම වෙනස් විය. උන්වහන්සේට භයානක දේ කිරීමටද කැමැත්තක් නැත. එබැවින් නොයෙක් විදිහේ අద్භූත දේ කිරීමට නොහැකි විය. ආචාර්ය සාවෝ බොහෝ කාලයකට පෙර පසේ බුදු බව ප්‍රාර්ථනා කළ බව ආචාර්ය මන්ට කීවේය. මේ නිසා බොහෝ කාලයක් සසර සැරිසැරීමට සිදුවේ. එබැවින් මේ අත්බැව්හි නිවන් ප්‍රත්‍යක්ෂ කිරීමට කැමැත්තක් නොතිබුණි. පසුව මෙම අදිෂ්ඨානය අත්ලහ. හැකි ඉක්මනින් නිවන් අවබෝධ කිරීමට වෑයම් කළහ. මෙසේ භාවනා කර නොබෝ කාලයකින්ම උන්වහන්සේ පැතු මාර්ගඵල ලැබුවේය. එහෙත් ධර්මය කියා දීමේ හැකියාව නැත. එය උන්වහන්සේගේ මුල් ප්‍රාර්ථනාව නිසා විය හැකිය. පසේ බුදවරු තමන් සම්්‍යක් සම්බෝධිය සාක්ෂාත් කරන නමුත් අන් අයට ධර්මය දේශනා නොකරති. තවද උන්වහන්සේගේ මුල් අදිෂ්ඨානය ඊතරම් ස්ථාවර නොවු හේයින් ඉන් වෙනස් වීමට හැකිවිය. බොහෝ කාලයකට පෙර ආචාර්ය මන් එවැනි ප්‍රාර්ථනාවක් කළහ. ඒ බව උන්වහන්සේ භාවනා කරන අවස්ථාවේදී දැනගත්තේය. එනම් සම්මා සම්බුදු වීමටය. එබැවින් මේ අත්බැව්හිදී මාර්ගඵල ලබා ගැනීමට මැලිවිය. දුහතාංග කර්මස්ථාන භාවනාවේ යෙදුන විට මෙම ප්‍රාර්ථනාව අත්හළ බුද්ධත්වය ලැබීමට කල්ප ගණනක් සසර සැරිසැරිය යුතුය. ඉපදීම, දිරීම, ව්‍යාධිය, මරණයට බොහෝ කාලයක් තිස්සේ පත්වේ. ඉමක් කොනක් නැතිව දුක් විඳ යුතුය. එබැවින් මේ ප්‍රාර්ථනාව අත්හල මොහොතේ සිට ඊතා ඉක්මනින් භාවනාව සාර්ථක විය. උන්වහන්සේ තරම් දැඩි අදිෂ්ඨානයකින් පාරමිතා සපුරා නැති බැවින් ඉන් බැහැරවීමට හැකි විය. බොහෝ විට උන්වහන්සේලා දෙනම උතුරු නැගෙනහිර ප්‍රදේශයේ චාරිකාවේ යෙදුණහ. දෙදෙනාගේ චරිත ලක්ෂණ බෙහෙවින් වෙනස් වූද ඊතා සුහද මිත්‍රත්වයක් තිබුණි. ආචාර්ය සාවෝ වැඩිපුර කතා නොකරයි. ගිහියන් ආශ්‍රය කිරීමට ධර්මය කියා දීමට මැලිවිය. කලාතුරකින් ගිහියන්ට බණ කීවේ ඊ타ම සුළු වේලාවකි. උන්වහන්සේගේ දේශනා මෙසේ දැක්විය හැකිය. ඔබ අකුසල් අත්හැර කුසල් දියුණු කරන්න. මිනිසත් බවක් ලැබීමේ වාග්ය ඔබට ඇත. එය අපතේ දමන්න එපා. මිනිසත් බව ඊතා දුර්ලභ දෙයකි. එබැවින් තිරිසන්ගත සතුන් මෙන් හැසිරීම නොවටි. එසේ වුවහොත් ඔබ තිරිසන් ගණයට අයත් වේ. තිරිසනාටත් වඩා දුක්ඛිත වේ. අපාගත වූ විට තිරිසනුන්ගේ දුකට වඩා වැඩි දුක් විඳී. එබැවින් වැරදි කිරීමෙන් වෙන් වෙන්න. මෙපමණක් දේශනා කර තමන් වහන්සේගේ කුටියට ගියේය. පිරිස ගැන කිසිම හැඟීමක් නැත. උන්වහන්සේ කතා කරන්නේ වචන ස්වල්පයකි. මුළු දවසකටම වාක්‍ය කීපයකි. එහෙත් පැය ගණන් භාවනාවේ යෙදේ. උන්වහන්සේට තේජාන්විත ගතියක් ඇත. උන්වහන්සේට හැමෝගේම ආදරය ගෞරවය ලැබුණි. එම තැන්පත් ලක්ෂණ දේහය දැකීමෙන් ආස්වාදයක් ලැබේ. ආචාර්ය මන්මෙන් බොහෝ ශිෂ්‍යෝ සිටියහ. මෙම ආචාර්යවරු දෙදෙන ඊ타මත් සුහද මිත්‍රයන් බව කවුරුත් දනිති. මුල් කාලයේදී එකටම විසූහ මධ්‍යම යුගයේදී වෙන් වුනි එහෙත් ඈත් වූයේ නැත විශාල ශිෂ්‍ය පරම්පරාවක් සිටි නිසා වෙන් වෙන්නට සිදුවිය ශිෂ්‍යයන් ආවිත මුලින්ම අසන්නේ ආචාර්යතුමාගේ සුව දුක් පිළිබඳවය මෙම ශිෂ්‍යයන් තුලින් දෙදෙනා අතර කිට්ටු සම්බන්ධ ඇති කළහ කතා කරන විට මේ දෙදෙනා වහන්සේලා අතිශයින් අනිත් ආචාර්යවරයාගේ ಗುಣ කතනය කරති. කිසි විටෙක විවේචන නොකලේය. ආචාර්ය මන්ගේ භාවනාව කලින් සඳහන් කළාක් මෙන් ඊටාම සූක්ෂම විය. සිත මොහොතකින් ශරීරයෙන් ඉවත් වී ඈත හසේ සංචාරය කරයි. නැතහොත් පොළොවෙහි கிඳා බැස නොයෙක් දේ අරමුණු කරයි. නොයෙක් විශ්මය ජනක දර්ශන දකිත් මුල් කාලයේදී දුටු ඉදිමී ගිය මලකඳ සහ විනිවිද පෙනෙන කවය ආදිය පසු කාලයේදී නොපෙනුණත් සමාධියත් සමග සිත පිටට ගමන් කරයි සමහර විට ශරීරයක් අහසේ පාවෙනවා දැනේ. පැය ගණන් දිව්‍ය ලෝකවල දිව්‍ය මන්දිර දකි. සමහර විට පොළව තුලට කිඳා බැස අපායේ දුක් විඳින නිරිසතුන් දකි. තම කර්මඵල අනුව භයානක දුක් විඳින සත්වයන් දැක මහත් කරුණාව පහළ වේ. මේවා දෙස බලමින් සිටින විට කාලය ගතවන වගක් නොදැනේ. ඒ මුල් කාලයේදී මෙම දර්ශන සැබෑ නැත්නම් සිතේ මැවෙන මනක්කල්පිත රූප දැයි නොදනී. පසු කාලයකදී ඒවායේ ඇත්ත ස්වභාවය අවබෝධ වුණි. සමාධිය ප්‍රඥාවෙන් මොහතකට තොර වූ විගස සිත සැනින් පැන යයි. දිනක් උන්වහන්සේ මෙසේ පැවසීය. ශරීරයේ අවයව දෙස විපස්සනාවෙන් බලා සිටින විට එය නැවතී සිත ශරීරයේ යටිකය පසාරු කර පොළවේ கிඳා බැසේය. එවිට සිත නැවතත් කය වෙත යොමු කළ වහාම හිස් මුදුනින් පලාගෙන අහසේ ඔබමව හැසිරෙන්නේය. නැවත ශරීරයට ඇතුල් වීමට උනන්දුවක් නැත. අමාරුවෙන් සිත ආපසු ශරීරයට ගෙන කායානුපස්සනාවේ යෙදීමට සිදුවේ. මුල් කාලයේදී සිත ඊතා ඉක්මනින් සමාධිගත විය. කඳු මුදුනකින් වැටෙන්නාක් මෙනි. නැතහොත් ලිඳකට වැටෙන්නාක් මෙනි. සතියෙන් සමාධිය නවත්වා ගැනීමට නොහැකි විය. අමාරුවෙන් උපචාර සමාධියේ පිහිටියේය. බොහෝ දර්ශන දකින බැවින් වෙහෙසටපත් වුනි. කායානුපස්සනාවේ සිට කය විපස්සනා කිරීමට නොහැකි විය. සති පඤ්ඤාවෙන් එම බලවත් සමාධිය නතර කළ නොහැකි විය. මුල් කාලයේදී මේ తත්වය ගැන කිසියම් අවබෝධයක් නොතිබුණ බැවින් භාවනාව වැරදි අතකට යන බව සිතුනි. මෙය තමාගේ අත්දැකීමක් නිසා කිසිවෙකුට කීමට නොහැකි විය. ඊතා අපහසුවෙන් සති පඤ්ඤා වඩා මේ තද සමාධිය මෙල්ල කිරීමට නොයෙක් උපක්‍රම යෙදීය. අන්තිමේදී තමාගේ සිත තමා කැමති අරමුණක පිහිටුවා ගැනීමට හැකිවිය. එවිට සමාධි සති ප්‍රඥා එකසේ බලවත් වුනි. සිත මැජික් පලිඟු බෝලයක් මෙනි. තමා කැමති පරිදි නානා අරමුණු හැසිරවිය. ආචාර්ය මන් නිර්භය බලවත් චරිතයකි. ඊ타ම නුවණැතිය. උන්වහන්සේගේ දැඩි ප්‍රතිපත්ති කිසිවෙකුට අනුගමනය කළ නොහැකිය. එය සිටීමට පවා උගහටය. මගේ මතකයේ හැටියට මෙසේ සඳහන් කරමි. උන්වහන්සේ අති උත්තම පුරුෂයෙකි. උන්වහන්සේගේ සිත ඊතා ඉක්මන්්‍ය. උන්වහන්සේ තම සිත පාලනය කළේ මහත් වීරියකිනි. දෘঢ় හික්මීම උන්වහන්සේට ආවේනික විය. ඊතා තද ලෙසද ඊතා මෘදු ලෙසද හික්මවිය. පාලනයෙන් තොර වූ විගස සිත වේගයෙන් ගමන් කිරීම නිසා මහත් ගැටලු ඇතිවිය. තම සිත පාලනය කිරීමට බලවත් වෙහසක් දැරීය. උපදෙස් ලබා ගැනීමට කිසිවෙක් නැත. ආචාර්යමන් සමහර විට මහත් කම්පාවට ලක්විය. Taman ඔළුව ගල් පර්වතයක ගහගත්තාක් මෙන් සිතුනි. පසු කාලයේදී ගුරුවරයෙක් නැතිව භාවනා කිරීම නුසුදුසු බව තම ශිෂ්‍යයන්ට තරයේ කියා සිටියේය. එසේම ඔවුන්ගේ සියලු ගැටලු निराකරණය කළහ. Taman විඳි දුක ශිෂ්‍යයන්ට නොදුනි. මහන උපසම්පදා වී ටික දිනකින්ම ආචාර්ය මන් නකෝන් ෆනෝම් ප්‍රදේශයේ දුහුතාංග කර්මස්ථාන භාවනාවේ යෙදුනි. මීකොන් ගඟහරා ගොස් ලාඕස්හි ටාකෙක් කඳුකරයේ වාසය කළහ. මෙම ඝන වනාන්තරය විශාල භයානක කොටින්ගෙන් ගහනය. ගඟේ අනිත් ඉවුරේ තායි කොටිය තරම් භයානක නැත. නිතරම පාහේ ගමේ මිනිසුන් අල්ලාගෙන භක්ෂණය කළහ. එතරම් භයංකාර වුවත් එහි නිවැසි වියට්නාමයෙන් ඇවිත් පදිංචි වූ මිනිස්සු කොටින්ට බිය නොවෙති. කොටි නිතර මිනිසුන් මරා කෑවත් ඔහු ගැන බය නොවූහ. නැවත නැවතත් එම වනාන්තරයේ හැසිරෙති. එවැනි සිද්ධීන් ස්වභාවිකයයි පිළිගනිති. එහෙත් තායි ලාඕස් ජාතිකයන් මහත්සේ භයංකර වේ. වියට්නාම් ජාතිකයින් තුල තිබූ අනිත් පුදුම එළවන පුරුද්දකි එනම් විශාල කොටියෙක් එක විට කැලෑ රොදකින් පැන තම සගයා මරා දමන විට ඔහු බේරා දැමීමට ප්‍රයත්නයක් නොදරා ඔහු එතනම හැර දමා දුව පැන යති. සමහර විට ගම්වැසි කීප දෙනෙක් කැලයේ නිදති. එක්වරම කොටියෙක් පැන ඉන් එක් මිනිසෙකු අල්ලාගෙන යති. අනිකුත් අය පිබිදී පැන දුවති. ඉන්පසු කැලේ වෙන තැනක නිදා ගනිති. මෙවැනි දේ ගැන කිසි කනස්සල්ලක් නැතිව පොඩි ළමයි මෙන් හැසිරෙති. මේ මහා මෘග සතා පැන එක් මිනිසෙකු ඇදගෙන ගිය නමුත් Tamanට එසේ වෙතැයි නොසිතා සිටිති. කොටින්ට බය නැති සමහර වියට්නාම් ජාතික මිනිසුන් මා දැක තිබේ. අපේ රටට පැමිණ මහා ඝන වනාන්තරයේ වාසස්ථාන සාදාගෙන ඔවුහු ජීවත් වෙති. කොටි සහ වන සතුන්ගෙන් මේ ප්‍රදේශය ගහණය. මහා කැලේ මැද දැව කැපීමට යත්. රෑ බෝ වූ විට එහිම නිදත්. ගමෙන් බොහෝ ඈතය. කිසිම බියක් ඔවුන් තුල නැත. තනිවම ඌවත් කැලේ නොබියව නිදා ගනිත්. තනිව ගමන් යාමට මහා රාත්‍රියේ උවද බය නැත. එහෙ මෙහෙ කැලෑවේ ඇවිදිති. ඔවුන්ගේ රටේ කොටි මිනි මස් කන නමුත් තායි රටේ කොටි මිනි මස් නොකති. ඔවුන් මිනිසාට බය වෙති යනු ඔවුන්ගේ මතයයි. තමාගේ රටේ එසේ නොව රාත්‍රී ගත කිරීමට කැලෑවේ එම ප්‍රදේශය ආවරණය කළ යුතුය. එම ස්ථානය ඌරු මඩවලක් වැනිය. නැතහොත් ආපසු ගමට යාමට නොහැකි බව කියති. කොටි රාත්‍රී කාලයේ ගමටද පනිති. කිසිවෙක් රෑ බෝ වූ විට ගෙයින් එළියට නොයත් කළුවර කැලෑ රොදකින් එක විට කොටියා පැන මිනිසුන් ඩැහැගෙන යති. වියට්නාම් ජාතිකයෝ මෙසේ නිර්භය වෙති. තායි මිනිසුන් මහා බියගොල්ලෝ යැයි ඔව්හු නින්දා කරති. තායි මිනිසුන් තනිවම කැලේ සංචාරය නොකරති. ඔව්හු සරදම් කරත්. මේ ආදී කරුණු නිසා ආචාර්යමන් වියට්නාම් ජාතිකයින් කොටින්ට බය නැතයි පවසයි. ආචාර්ය මන් වියට්නාම් කැලේ වාසය කරන විට එහි සිටි කොටි කිසිවිටක උන්වහන්සේට තර්ජනයක් නොවිය. රෑ කාලයේ ඔවුන් ගොරවන ශබ්දය මුළු කැලය දෝංකාර කරයි. ඔවුන් ගමන් කරන අඩිපාරවල් දක්නට ඇත. ඒවා කැලෑවේ සාමාන්‍ය ශබ්ද ලෙස සිතා බිය සැක නොකරයි. උන්වහන්සේගේ එකම බිය වූයේ තමන් වහන්සේට මේ අත්බැව්හි සංසාර දුක ඉක්මවන්නට නොහැකි වේද යන්නයි. මේ අත්බැව්හි නිවන් සාක්ෂාත් කළ යුතුය යන්න එකම අදිෂ්ඨානය විය. මේකොන් ගඟහරහා යන විට තමන් වහන්සේ බිය වූයේ දැයි අසන විට නැත යන පිළිතුර ලැබුණි. මෙවැනි අභියෝගවලට මට මුහුණ පානට උනිනම් ගමේ මිනිසුන්ට මාව රැකීමට සිදුවන්නේය. මා කැලේ සක්මන් කරන විට කොටින්ගේ ගොරවන නාදය ඇසී බහින් ත්‍රස්ත වී ඇවිදීමට නොහැකි වුණි. කොටියා දැන් දැන් මා ඉදිරියට ඒ වියන බිහිතිය ඇතිවිය. කොටි ඊටාම දරුණු වනසතුන් බව කුඩා කාලයේ සිට දෙමාපියන්ගෙන් අසා ඇත. මේ බිය මගේ සිතේ ස්ථීරව පදිංචි වී ඇත. එබැවින් කොටින්ට බිය නොවි සිටිය නොහැකිය. තවමත් මේ බිය ඉක්මවා නැත. ආචාර්ය මන් මුල් කාලයේදී උතුරු තායිලන්තයේ නොයෙක් ප්‍රදේශයන්හි සංචාරය කළහ. පසු කාලයේදී Taman බලවත් සමාධියට පත් වූ නිසා බාහිර අරමුණු වලින් සිත චංචල නොවිය. ඒ විට දකුණ බලා ගමන් කළේය. දූතාංග රකිමින් ක්‍රමයෙන් බැංකොක් නගරයට පැමිණුනි. එහි වත් පැතුම්වන් ආරාමේ වස්විසුවේය. මේ කාලයේදී වත් බොරෝමහි වත් ආරාමෙහි වැඩවිසූ චාවෝකන් උපාලි ගුණූපමාචාර්ය භික්ෂූන් වහන්සේ නිතර ඇසුරු කරමින් ප්‍රඥාව දියුණු කරන අන්දම විචාලේය. වස් අවසානයේ ආචාර්යමන් පා ගමනින් ගොස් ලොප් බූරි ප්‍රදේශයේ ෆාන්ගම් කඳු මුදුනෙහි පීටි ෆයික්වං ගල් ගුහාවේ ලැබුම් ගති මෙම අතිශයින් යෝග්‍ය වූ පරිසරයේදී භාවනා බලය තවත් දියුණු විය. ඉන්පසු සින්ටෝ ගුහාවේ වාසය කළහ. මේ කාලයේදී සිත බලවත් විය. පරිසරයේ කිසිම දෙයකින් කම්පා නොවිය. එබැවින් මහත්සේ නිර්භය විය. මේ වන විට උන්වහන්සේගේ සමාධිය ගලක් මෙන් ස්ථාවර විය. මේ සමාධියේ පැවතෙමින් නොනවත්වාම ධම්මානුපස්සනාවේ යෙදෙමින් ප්‍රඥාව වැඩි හැකි ක්‍රම සහ විදි අධ්‍යයනය කළහ. ටික කාලයකට පසු නැවතත් බැංකොක් නුවර වට්පොරෝ මහි වට්හි විසු චාවෝ කුන් උපාලි තෙරුන් සමග සාකච්ඡා කළහ. තම සැක දුරු කරමින් සෑහීමකටපත් වුනි. මාර්ගය පිළිබඳ දැන් පැහැදිලිය. උන්වහන්සේගෙන් සමුගෙන නකෝන් නොයෙක් ප්‍රදේශයේ කෝ යයි කඳුමුදුනේ පිහිටි සාරිකා ගල් ගුහාවට පැමිණියහ.